කිසි කලයක ඡන්ද ගණන් කිරීමේදී වංචාවක් දූෂණයක් වෙන්නේ නැහැ. මට දැනගන්න ලැබෙනවා තවමත් ප්‍රචාරය වෙනවා. 2010 මේ වරද වුණා. පහුගිය ඡන්ද වීමසීමේදී ප්‍රතිඵල ප්‍රමාද වීමෙන් වංචාවක් කරන්න ගියා. කිසි කලෙක ඡන්දය ප්‍රතිඵලය ප්‍රමාද කළා හෝ කිසි දෙයකින් වංචාවක් කිරීමට මැතිවරණ දෙපාර්තමේන්තුවන්ට හෝ නිලධාරීන්ට අවශ්‍යතාවයක් නැහැ හැකියාවකුත් නැහැ. අපි අපේ යුතුයකම වගකීම ඒ විදිහටම ඉටු කරනවා. මේ ඡන්දයක් හොඳින් තීබට අපි මාන්සි වෙන්නේ.